නැත්නම් දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියන්නේ දුක්ඛානුපස්සනාවයි කියලා පිළිගත්තට පස්සේ ඔය බුරුම ඥාන මේ ඒ පණිදාභිවංශ ස්වාමීන් වහන්සේ ලස්සන ක්‍රමයකට ඒ දුක්ඛානුපස්සනාව ඇත්තටම අනිච්චානුපස්සනාව දුක්ඛානු දුක්ඛානුපස්සනාව අනාත්මානුපස්සනාව තුනම පෙන්නනවා මෙන්න මේ වගේ අනුපස්සනාවක පැතිකඩ තුනක් තියෙනවා දුක්ඛානුපස්සනාව කියනකොට දුක්ඛ ලක්ෂණය කියනක තේරුම් අරගන්න ඕනේ. ඊට පස්සේ දුක්ඛානුපස්සනාව කියන දුකානුව බලන දෘෂ්ටි කෝණය තේරුම් ගන්න ඕනේ. එතකොට ඒක සාර්ථක වෙච්ච කෙනාට හම් වෙන සුබ ලකුණ තමයි දුක්ඛානුපස්සන ඥානෙ. ඒ නිසා ඒ දුක්ඛානුපස්සනා කියන මාතෘකාව යටතේ අද ධර්ම දේශනාව ඉදිරියට යන්න ගත්තොත් දුක්ඛ ලක්ෂණය කියන එක වෙන විදිහට කියනවා නම් මේ දුක මේක අනිත්‍ය නෙවෙයි අනාත්ම නෙවෙයි මේක සතිය නෙවෙයි, මේක සමාධිය නෙවෙයි. මේක රූප නෙවෙයි, මේ දුක. කියලා අනිකුත් සන්දර්භයන්ගෙන් දුක කැපී පෙන්නන සුවිශේෂී ලක්ෂණක් තියෙනවා. ඒ සම්මත ලෝකයේ අනිකුත් ධර්මතාවලින් මේක නාම ධර්මයක් අනිකුත් රූප ධර්ම නාම ධර්ම වලින් වෙන්කොට හඳුනන ඒකට ආවේනික වූ සුවිශේෂී ලක්ෂණයක් තියෙනවා. ආන්නේ ලක්ෂණය අපි දකින්නවාද දැකලා තියෙනවාද එහෙම නැත්නම් අපි මේ කියන දුකත් ඔය කියන ලක්ෂණයට ගැළපෙන එකක්ද එහෙම නැත්නම් අපි පුරුදු තාලට අපි නිර්වචනය කරපු එකක්ද කියලා දැනගැනීමේ අදහසින් දුක්ඛ ලක්ෂණය පෙන්වන්නේ අභින්න පටිපීලනතා නිතරම පෙළෙන ගතිය. අභින්න කියන්නේ අතරක් නැතුව. භින්න කියලා කියන්නේ බිඳි බිඳි කියන එකයි, කැඩි කැඩි කියන එකයි. අභින්න කියලා කියන්නේ එහෙම නැතුව පටිපීලනතාවය කියන පෙළනවා. කියන්නේ කුල්ලක දාලා පොළනවා. නැත්නම් ගින්නක දාලා එහා පැත්ත මෙහා පැත්ත බලහනවා පණ තියෙන කෙනෙක් පුදුමාකාර පිළිලක් තියෙනවා. ඒ නිසා දුකේ තියෙන්නේ අන්න වගේ කිලෝරක් නැතුව අතරක් නැතුව ඉසුඹුලන්ඩ චිත්තක්ෂණයක් හිට නොතබා දිගටෝම පෙළෙනවා. ඉතින් මේ පෙළීම අපිට අදිමාත්‍ර වශයෙන් වැටහෙනවා ඔය දතක් කලවන්න කිව්ල ඉන්ජෙක්ෂන් එකක් ගහනකොට කට හයියෙන් අල්ලලා ගර්ලවල දත අම්බරලා ගන්නකොට එනතන හතුරෙක් ඇවිල්ලා අපිට ගහලා අතේ අතප්පය කරලා දානකොට අදිමාත්‍ර දුකක් දැනෙනවා. ඉතින්දී පේනවා මේ පිළීම කියන එක. ඒ වගේම නිදර්ශන නොදුන්නට ගොඩාක් අපිට ජීවිතයේ දුක් දුක දනවන ඒ පිළීම් අපි ශෝකාන්ත චිත්‍රපටි වල ශෝකාන්ත නවකතා වල ඒ පිළීම් කැපිපෙන්න හරි ගස්සලා තියෙනවා. ඒවා අදිමාත්‍ර වශයෙන් තියෙනකොට ඒවට දුක්ඛ දුක්ඛ කියලා කියනවා. ඒක ඉතින් කාටවත් කියලා දෙන්න දෙයක් නැහැ. ඒක දකින්නකොටම ඒ දුක කියන එක පේනවා. ඒක නිසා මේ පිළීම් පැත්තෙන් බලනකොට ආගමක වෙනසක් නැති ඇහු විරු අසුවිරු ඥාන ඇති නැති වෙනසක් නැති ඥාන පිළිප වෙනසක් නැති කාටවත් පෙළෙන පෙළෙන දුක් වර්ගයක් තියෙනවා. ඒවා තමයි ජාති දුක්ඛ, ජරා දුක්ඛ, ව්‍යාධි දුක්ඛ, මරණ දුක්ඛ. අපි ඒ සම්පයෝගෝ දුක්ඛෝ පියේ විපයෝගෝ දුක්ඛ බොහෝම ප්‍රකටයි. නමුත් ඒ දුක් අසුවිරු ඥාන නැතියැත්තෝ හිතන්නේ මේ මොකක් හරි මගේ සීලේ අඩුපාඩුකමක් නිසා එහෙම නැත්නම් ඒ අනික් පක්ෂේ ඉන්න එකනා දුස්සීලයක් නිසා හතුරෙක් නිසා එහෙම නැත්නම් මම වරදොල වටහාගත්ත නිසා එහෙම නැත්නම් මට සද්ධාව නොතිබුන නිසායි කියලා ඒ දුක් වලට බාහිර හේතු අපේ ලේසියෙන් හොයනවා හොඳට සුතමේ ඥානෙ නැති කෙනා. එපිට හරිම දුකයි. ඒ කියන්නේ අතිමාත්‍ර දුකක්. නමුත් ඊට වැඩි යම් කිසි කෙනෙක් මේවත් නම් හේතු තියෙනවනේ මගේ දුස්සීලකමක් නිසා මට කවුරු හරි ගන්න. එහෙම නැත්නම් මම වැරදි විදිහකට විනිශ්චය කරන විනිශ්චය වැරදි නිසා මට දුකකටපත් වෙනවා. ඒ මොනවා හරි දෙයකට කියලා හේතු වෙනවා. නමුත් ධර්මයේදී අපිට විශේෂයෙන්ම මේ දුක්ඛ සත්‍ය ඉස්සර කරගත ਸਰවඥාන්සේගේ ධර්මයේදී පෙන්ලා දීලා තියෙනවා ඒ සිල්වන්ත වුණත් ශ්‍රද්ධාව තිබුණත් වර්ධිල විසිරුවත් නැතත් දුක් වෙනවා. ඉල්ලන්ත උනාට පස්සේ කියලා ওই දුකේ අබ්බමල් රේඩුක වෙනසක් වෙන්නේ. ඊළඟ ඉස්සලා නම් කියන උඟක් කලකට මේ දුක ආව නිසා දුකින් මගේ තිබුණ කාලා කන්නිකට මගේ හීලි නැති නිසා තමයි මේක උනේ කියලා. නෝ සිල්ලන් තුනයි කියලා වෙනසක් වෙන්නේ නැහැ. ඒ වගේම අනේ මේ වැරදි තීන්දුව මම ගත්ත නිසා මට මේ මේ මේ මේ විදිහේ අනිශ්චිත ප්‍රතිඵල ලැබුණා කියලා තීන්දුව නොගෙන හිටියත් දුක වෙනසක් වෙන්නේ නැහැ. ඒ වගේ දුක් දකිනකොට අර අසුවිරු ඥාන ඇති කෙනාට තේරෙනවා මම ඉස්සලා ලේසියෙන් බාහිර බාහිර කාරණාවක් දැක්කා මේ දුකට මේක වෙන්න ඇති කියලා ඒව ඔක්කොම තමන් නීච කරන තමන් ආත්ම දහිතේ බින්දෙන අදිෂ්ඨාන ශක්තිය කඩන තමන් හීන දීන එහෙම නැත්නම් කියනවා නම් තමන්ට තරම් නොවන හේතු දකින්න. දැන් ඒ හේතු සම්පාදනය කරලා විනිවිදි කියනවා නම් ශ්‍රද්ධාව පිටවගෙන සීලෙක ඉඳලා මේ කටයුතු කරනකොටත් දුක් එනවා. ඒ දුක් දිහා බලනකොට මේන්නේ ඌට කියන්නේ විපරිණාම දුක්ඛ කියලා මොන જાතියෙන් කිරුවොත් මේක ආණ්ඩුමට්ටු කරන්න බෑ. අපිට හිතන දේ වෙන්නේ නැහැ. වෙන්න ඕන දේ වෙනවා. ඉතින් එතකොට දැන් අර හේතු කරන්න කෙනෙකුත් නැහැ. වැරද්ද උනේ ඉස්සරනම් කේති දුසීලකම නිසායි කිය. සද්ධාව නැතිකම නිසායි කිය. මේ මම මේ වැරදි තීන්දුවක් ගත්ත නිසායි කිය. එහෙම නැත්නම් අල්ලපු කිතුම හතුරෙක් නිසායි කිය. ඒ ඔක්කොම අයින් කරලා බලන්න. අයින් කරලා බැලුවත් ওই දුකේ මොනම වෙනසක්වත් වෙන්නේ නැහැ. ඉතින් මෙහෙම කියනකොට උඟක් මේ සදාචාරවාදීන්ට විහිත්තමනාප වෙනවා ඇති. එහෙම නැත්නම් මට මගේ සරබ්බේ මත දෙන්න බෑ. ඉතින් ඒ නිසා අපිට මේ ওই දුක හිතන තනං අල්ලපු ගෙදිට බාර දෙන්න පුළුවන් එකක් නෙවෙයි කියන ඒ දෙවිලි මට්ටමේ විපරිණාමේ දුක දකින්න ආයාසයෙන් ප්‍රයෝගයෙන් ධර්ම ගෞරවයෙන් ශ්‍රද්ධාවන්ත වෙන්න ඕන. ශීල්වන්ත වෙන්න ඕන. ගන්න විනිශ්චය කුසල පැත්තට ගන්න ඕනේ. ආන්නේ ටික කරලා බැලුවට පස්සෙත් හත් දෙයියනේ දැන් මේ ඔක්කොම කෙරුවත් දුකනේ කියලා ඔළුව පොළවේ ගහගන්න එක නෙවෙයි කියා ගන්න තියෙන අපි හිතනට ධර්ම ගැඹුරුයි මේ දුක කියන මාතෘකාව ඊට වඩා යට තට්ටුවක් තියෙනවා ආන්නේ ඒකට ගියාට පස්සේ ඒ කෙනා තීරුම් ගත්තොත් දැන් ඉස්සර වගේ නෙවෙයි මේ දුකට බාහිර හේතු හොයන්න බෑ මම දැන් සද්ධාවන්තයි මම දන් දෙනවා මම තිබුණට රෙඩිය සීල් ලකිනවා. එතකොට හිතනවා දැන් මේ සද්ධාවේ මොන හරි අඩුපාඩුවක් වෙන්නේ. දෙන්න දාහනේ මදි ඇති. එහෙම නැත්නම් රකින්න සීලෙ මේට වැඩි උග්‍ර කරන්න පුළුවන් ඇති කියලා. දැන් මෙයාට මේ යෝගාවචරයට මේ ජවනිකාවේ කෙලවරක් දකින්න නම් ශ්‍රද්ධාව පුළුවන් තරම් වැඩි කරමින් වැඩි කරමින් වැඩි කරමින් යන්න වෙනවා. ඒ වගේම ධර්ම ගෞරවය, සීලේ සැක කරන ගති නැති කරලා මේ දැඩි කුසල ඡන්දකින් යුක්තව කරගෙන යන්න යන්න යන්න යන්න යන්න අර ඉස්සල්ල වගේ අදිමාත්‍ර දුක්ම නෙවෙයි සාමාන්‍ය පරිත්ත මට්ටමේ දුක් වෙනවා ඒකෙත් පේන්න තියෙනවා මේ අර සීලයද ශද්ධාවද විනිශ්චය කිරීමේ කුසල පක්ෂය දැන ගැනීමද නැත්නම් අපි කුසලාභි සංස්කාර පැත්තට ගියා වුණාට මේ මොන જાති අපි මේවා කෙරුවත් මේ පෙළෙන සුළු ගතිය මේ විපරිණාමයට පත් වෙන ගතිය පරිණාමය කියලා ඔක චාල්ස් ඩාවින් තුමා පෙන්ලා දුන්නා නිට්‍යව තියෙන්නේ මුන්න තාලෙන්වත් තියෙන්නේ. ඉතින් අර විදියට ඉස්සර නම් අනුන්ගේ දෝක අනුන්ගේ දෝෂයක් අල්ලපු ගෙදරට එන ගහපන් කිය කිය හිටියර දැන් එන ගහන දෙයක් නැහැ මොකද Taman කරන කොටත් ඒක ඒක තිබුණත් එනවා. අන්න ඒ මට්ටමේදීදී මේ සීලය තවත් වැඩි කරලා බලන්න ඕනේ. සද්ධාව තව වැඩි කරලා බලන්න ඕනේ. දැඩි අධිෂ්ඨානය කරනවා ධර්ම ගෞරවයෙන් කරන්න ඕනේ. කාටවත් දොස් කියලා වැඩක් නැහැ කියලා. එහෙම කරගෙන කරගෙන යනකොටත් ඒ පුද්ගලයාට අර සීලයේ උග්‍ර භාවය නිසා නැත්නම් සීලෙන් දෙන් දෙන් අධි සීලයක් වඩපත් වෙන නිසා බාහිර හේතුයන් යන්නේ නැති නිසා හිත වික්ෂිප්ත භාව අඩු වෙන ගන්නවා. එහෙම නැත්නම් විපිලිසර වෙන්නේ නැතුව එයා මේ දුක කියන මාතෘකාව පරිශනාට ලක් කරපු පරිශකෙක් වාගේ ඔයාන ඔහාන ඔහාන යනකොට <clears throat> වැරදි විනිශ්චය ගැනීමෙන් ඒකට ඒකට කියනවා අපපටිපත්‍ය අවිජ්ජාව කියලා අනුන්ට හේතු කරන ගතිය නතර කරලා තමන්මයි මේකේ තියෙන හේතු මම මෙච්චර තසයෙන් පරිතත කරගෙන ගියත් දුක මෙහිමයි පරිතත කෙරුවත් නැතත් දුක එහෙමයි නමුත් මම දැන් දුකත් එක්ක බොහොම යෙදී ගත කරනවා උච්ඡන්න වාසන්නව ගත කරනවා කියලා යනකොට මේ කෙනාගේ මේ ශීලයේ දැඩි කිරීම නිසා යම් අවස්ථාවක හිත ඒකාග්‍ර කරන සමාධිගත කර ගන්න පටන් අරගත්තොත් ඒ කෙනා යම් කිසි වෙලාවකට සචේතනික ක්‍රියා නිසා වෙන්න පුළුවන් දුක් දැනගෙන සචේතනිකව කරන කායික ක්‍රියා සචේතනිකව කරන වාචසික ක්‍රියා සචේතනිකව කරන මානසික ක්‍රියා. හික්මිය ගන්න එක මම කාටවත් යදින්න දෙයක් නැහැ. මම උපරිමයෙන් කරලා බලනවා. ඒත් දුක එනවා. කරගෙන කරගෙන යනකොට එයාට තේරෙන්න පටන් ගන්නවා. ඒකයි මම කියන්නේ මට අත්දැකීමේ හැම කෙනාගේම අත්දැකීමේ සහයෝගය මේක මේ මේ සන්දර්භ ගොඩනැගීමට අවශ්‍යයි කියලා. පෙළෙන ගතිය අඩුගමක් පේනවනේ බෑ නැති වෙලා යන්නේ. වෙනදට වැඩිය අඩු මට්ටමකටපත් කරන්න පුළුවන්. නමුත් පාලනය කරන්න බෑ. නැති කරන්න බෑ. මම නිදර්ශනයක් වශයෙන් ඒක ඊට වැඩිය මට දෙන්න නිදර්ශනයක්වත් නැහැ. ඒකම තමයි තියෙන්නේ. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් මූල කර්මස්ථානයේ වශයෙන් ගන්න පිම්බීම හැකිලිම හෝ ආනාපාන නැත්නම් සක්මන වගේ එකක් නීවරණ බාධා ටික රළුවට ගොරෝසුට වෙයිලා අපිට කරදර කරද්දී අපි කොහොම හරි මේක ඉතින් යෝග ජීවිතේ තියෙන්න එපාය පැයක්වත් ඉඳගෙන ඉන්න පුළුවන් කමක් පැයක්ක සක්මන් කරන්න පුළුවන් කමක් දවසකට අඩු ගන්න පැයක් දෙකක්වත් භාවනා කරන ගතියක් කියලා මේ නීවරණ වල නපුරු බලපෑම නැත කරගෙන ඉන්න පුළුවන් මට්ටමක් හදාගත්තයි කියලා හිතමු ඉන්න පුළුවන් මට්ටමේදී කමඨාන සුද්ධ කළා පුළුවන් තරම් කියනවා ඔය ගමනේදී ඔය සීල තිබ්බයි කියලා සමාධිය තිබ්බයි කියලා සද්ධා දුන්නා කියලා හරියන්නේ දුක් වර්ගයක් එනවා. ඔබට බැරිද ඔය දුක් තියෙද්දිත් එතැයි දුක් අතරවාරදී ඔය ගත්ත අරමුණම අම්මා මුත්තා කිව්වත් අත නැර. දිගටම අරගෙන ඵලයන් කියලා ගියොත් රළු බාධක තියෙච්ච නම් ඇත්තට ඒ પરමාන්ත ඉෂ්ට කරගන්න අමාරුයි. නමුත් ඒ රළු බාධක වල අතුරු අවස්ථාවල්පත් වෙනවා යම් මට්ටමකට ආනපනිය අල්ලගෙන යන්න පුළුවන්. යම් මට්ටමකට මේ පිම්බි හැකිලිම අල්ලන යම් මට්ටමකට මේ වම දකුණ අල්ලගෙන යනවා. ආහනේම අල්ලගෙන යනකොට පේනවා මේ දුක් කරදර වල නැතුව සාමාන්‍ය බාධක තිබාම ඒක දිහා බලනකොට කායික සචේතනික ක්‍රියා නතර කිරීම සඳහා ඉස්සර කරගත්ත මේ අචේතනික ක්‍රියාවට නිසිදින්ද යන්න ගියොත් එයා සංසිඳෙනවා කිය. ඒක න්‍යාය ධර්මයක්. ඒ න්‍යාය ධර්මයට මේ යෝගාවචරය අඳාගෙන බෑ කිය කියා ඥාරජුරු ගගා කොහොම හරි භවනා සාර්ථකත්වය හරහා වැටෙනවා. සමහරු ජීම් වරුවේ මේ පරියන්කෙන් දෙකකින් වැටෙනවා. සමහරු දවස් දෙක තුනෙන් වැටෙනවා. සමහරු මාස දෙක තුනෙන්, සමහරු අවුරුදු දෙක තුනෙන්, සමහරට ජීවිත කාල දෙක තුනකින් හරි පිළිගන්න සිද්ධ වෙනවා. මේ බාධක සියල්ල නැතිවීම නෙවෙයි ආනපන සංසිඳනවා කියලා කියන්නේ. බාධක අතරමැදත් ආනාපානත් එක්ක givisගෙන ගියොත් ආනාපානේ සංසිඳිනවා. අන්නේ ධර්මයේ තේරුම් අරගෙන වැඩ කරනකොට බාහිර බාධක සංසිඳෙනවා. අම්මතර මේ බලපෑමක් මෙතන තියෙනවා. මේ බාහිර දිනකම් කොරන්තිය බාහිර කරදර දිනකම් මොනවාක්වත් කරන්න බෑ කියලා වැටෙන පශ්චාත්තාපයෙන් මනසට කවදාකවත් ස්පාසාවක් එන්නේ නැහැ පුංචි කරදරේනට හිත කරදර ගන්නවා බය වෙනවා තක්මුක් වෙනවා ඒකට කමටහන් සුද්ධ වෙනකොට මෙහෙන් ප්‍රශ්නයක් එනවා මේකට කරනවා අරහෙන් ප්‍රශ්නයක් එනවා අර සැක අර බය ගැති නිසා නමුත් මවරච්ච යෝගාවචරය කියලා කියන්නේ කරදර වල අඩුවීමක් කවදාකවත් වෙන්නේ නමුත් වෙලාවක් එනවා කරදර තියෙද්දිම යම් ප්‍රමාණයකට ගත්ත තේමාව පවත්වාගෙන යන්න පුළුවන්. ඉතින් අන්න යත්ත ගත්ත තේමාව පවත්වමින් ගිහිල්ලා ඒක සංසිධීකන එනවයි කියලා කියන්නේ සචේතනික ක්‍රියා සියල්ලම සීලේ මාර්ගෙන් නතර කරලා අචේතනිකව සිදුවෙන ආනාපානයත් සංසිධීකන යනකොට ඒ අරමුණ අර දැනෙන නොදැනෙන මට්ටමට එනකොට ඉස්සල්ලා නම් එන්නේ ඔය විපරිණාමයේ දුක තමන්ට අරමුණෙහි ගොරෝසු ගතිය සිුම් වෙනකොට ආශ්වාස ප්‍රශ්වාස වෙන් කරන්න පුළුවන් ගතිය වෙන් වෙනකොට ඇඟ ඇතුලෙන් පුදුමාකාර වෙහෙසකර ප්‍රතික්‍රියා කරන සුළු බය එළවෙන සුළු සැලෙන ගොඩක් ගති මතු කරනවා. ඉතින් ඒක අපි ඇත්තටම කමඨාන් සුද්ධ කරන වෙලාවදී තාම අනුකම්පාවෙන් Taman tamandat ita අනුකම්පාවෙන් කරන ගිහිල්ලා ඒ ආනාපානයේ සියුම් බවටත් පස්සෙලා අතිසූක්ෂම පැත්තටපත් වුණාට පස්සේ ඒ අතිසූක්ෂම ආනාපානය බලෙන් අමෝරාවෙන් ආයාසයෙන් විස්තර කරන්න ගත්තොත් ඊටාම සියුම් වෙච්ච ආනාපානය මට දැන් වැටෙන්නේ මෙහෙමයි කියලා ඇත්තටම ගොළු වෙනවා හැම කෙනාම ගොළු වෙන එක විස්තර කරගන්න බෑ ඉතින් සමහරට පේනවා නිකන් කම්පන චංචල ගතියක් වැටෙනවා එහෙම නැත්නම් බර ගතියක් වැටෙනවා මොනව හරි දෙයක් තියෙනවා මොකද යෝගාවචරයට සාක්ෂි වෙන්න පුළුවන් වෙලා නිින්ද ගිල්ල නැහැ කිය. යෝගාචර සාක්ෂි වෙනවා මම මැරෙලා නැහැ කිය. යෝගාචර සාක්ෂි වෙන්න පුළුවන් මම ඒ වෙලාවේ ක්ලාන්ත වෙලා නැහැ. සම්මෝහයටපත් වෙලා නැහැ. ආපු පෙතමතකයි. හැබැයි දැන් මේ මේ මේ බුද්ධ විදින ගතිය මේ භවය දැක්වීම සඳහා නොමල භාවය භවයේ පවතින බවට දැක්වීම සඳහා ඒ දින සංඥාට නමක් දාන්න බෑ. ඒ දින සංඥාට මුලැමැදාගක් අල්ලන්න බෑ. ඒ දෙන සංඥාවේදී ඇතුළත පිටත කල්ලන්න බෑ. ඒ දෙන සංඥාව වචනෙට නගන්න බෑ. ඉතින් අර යෝගාචරය පුළුවන් තරම් උනන්දු කරන කමන්නේ දන්න ක්‍රමයට මේක උත්සාහ කරන්න කියලා හෙලි කරන්න. යනකොට පේන තියෙන ඕක ඇතුළේ නිකන් නලියන කම්පන චංචල ගතියක්. ඉතින් මේක අර කවදාකත් එක දැකපු නැති මිනිස්සයා ඒකට යනකොට අර ලකූ දෙයක් අලු අමුද්දයක් නවමුදයක් දැකපු නිසා මුලදි මුලදි මේකට යම් කිසි ප්‍රමාණයකට සාදර ගතියක් තියෙනවා. නමුත් කවදා හරි ගිහිල්ලා ඉඳ ගන්න ඉඳ ගන්න වාරේ බොහෝම ශීඝ්‍රයෙන් ආනපන සංසිද්ධ වෙලා මෙතෙන්ට යන්න ගියාට පස්සේ මේක දිගටම තියෙන පෙළෙන ගතියක් පාටපත් වෙනවා. මේකෙත් සැපක් නැහැ. දිගටම පෙළෙනවා. ඒකට බුදුරජාණන් කියනවා සංඛාර දුක කියලා. ඉතින් ඒ පෙළෙන ගතිය අනුන්ගේ හෝ නියමකින් හතුරෙක් විසින් කරන දේකුත් නෙවෙයි. සසංඛාරිකෝ කරන අතපය හෙල්ලීමෙන් ඇති වෙන දුකකුත් නෙවෙයි. අසංස්කාරිකෝ කියන ආනාපානෙත් දෙවිල දැන්. ඒ දුකේ ලේස මාත්‍රයක් තියෙනවා. අඩියට තියෙන එකත් විස්තර කරන්න වෙන්නේ ඒකත් ටික වේලාවක් බොහෝ වේලක් බලන පෙලිල්ලක් තමයි. ඉතින් මේක පිළියම් කරන්න බැරි මේක බාර ගන්න එක තමයි දුක්ඛ සත්‍ය බාර ගන්නවා කියලා කියන්නේ. හැබැයි ඊට ඉස්සෙල්ලා පොදු අරින්න පුළුවන් හැටි ඔක්කොම පොදු අරින්න. අනුගෙන් එන්න තියෙන බාධා, කර්මෙන් එන්න තියෙන බාධා ඒ ඔක්කොම නැතර කරගන්න. නැතර කරගන්නේ ප්‍රයෝගයෙන්. ඊට පස්සේ සසංකාරිකව කරන ක්‍රියා ශික්ෂාවෙන් මම හිතා ගන්නවා මෙරුණත් ඇඟ හොල්ලන්නේ නැහැ. ඇඟ හෙල්ලුවත් ඒක ඕන දෙයක් ඇඟ කරගත්තා වෙයි මම බලනවා පුළුවන් තරම් මේ හෙල්ලුම් පෙරලුම් ඇසෙත් අසංස්කාරක වෙන හුස්ම දිහා බලන්න. අනේ බලන බලනකොට හුස්ම නතර වෙනවා. අපි කිව්ව නතර වෙනවා කිය. හුස්ම නතර වෙනවා අතර මැරෙන්න ඕනේ. හුස්ම නතර වෙනවා වගේ තමයි කිව්වේ. අනේ එතින් ගිලී අඩියත ගාලා බලනකොට ඒ හුස්ම නතර උනායි කියන తত্ত্বය නිතරම යන්න පුළුවන් අත්දකින්න පුළුවන් තත්ත්වයක් වඩටපත් උනාට පස්සේ ඒකත් තියෙන පොඩි කම්පනයක් වාගේ ඒකත් සමානට ආලෝකයක් වශයෙන් පේනවා. මහා මුස්පීන්තු සද්දයක් වගේ ඇහෙනවා. පාළු ගතියක් දැනෙනවා. මහා තනි ගතියක් දැනෙනවා. මහා මේ ඒක සාමාන්‍ය බුද්ධ ආධිවත්වයන් වහන්සේලයකට උදේකලාව කිව්වට යෝගාවචරයට දැනෙන කොටු උනා වගේ. තනි උනා වගේ, පාළු උනා වගේ. නින්දට නින්ද යන්නේ නැතුව රෑ එහෙම පෙරලෙනකොට එන ගතිය වගේ. ඉතින් මේ తত্ত্বය බාහිර ගන්න නැතුව මේකටත් උත්තර හොයන්න ගත්තොත් කවදාකවත් කෙලවරක් කරන්න බෑ මේක බාහිර ගන්න වෙනවා සත්‍යයක් විදියට. බේරන්න බෑ අන්තිම අඩියට ගියත් සසංකාරික උනත් අසංකාරික උනත් අනුවිහිං කරත් තමන් විහිං කරත් ඒවා සියල්ලම ප්‍රයෝගයෙන් අයින් කරත් යම් මට්ටමකට ආවට පස්සේ අපිට පිළිගන්න වෙනවා මේක තමයි දුක්ඛ සත්‍ය මේක තමයි පෙළන ගතිය කියන්නේ මේක තමයි අභින්න පටිපීලන භාවය කියන්නේ කියලා එතන තියෙන සංඛාර දුක්ඛ තේරුම් ගත්තොත් මේ භවයේ කොතන හිටියත් අඩුම ලංශයක ওই ටික ගෙවන්න හැබැයි ඔය කියපු ඔය தત્ත්වය පිළිබඳව සාධනීය පැත්තෙන් බැලුවොත් ඒක දරන්න පුළුවන්. ඒ தত্ত্বය කවුරුත් විසින් කරපු දෙයක්වත් නෙවෙයි. Taman විසින් ඉල්ලලා ගත්ත දෙයක්වත් නෙවෙයි. ඒක මම කියාගන්න ඕන ගමකුත් නැහැ. ඒක ඒක යන වැඩක්. මම ඉපදෙන්න ඉස්සලත් මේක තිබුණා. මම මැරෙන්න පස්සෙත් මේක තියෙනවා. ඉතින් මේක මොකටද දුකක් කරගන්නේ? මේ කොහෙදෝ යන එකක්. ඉතින් මේකත් නිරීක්ෂණය මට කරන්න පුළුවන්. නමුත් මේක මම කියා ගන්න වටිනවද මේ තරම් පාලනය කර ගන්න බැරි දෙයක් ආත්මය කියන්න වටිනවද මගේ කියන්න වටිනවද කියලා ආන්නේ தත්ත්වයටපත් වුණාට පස්සේ ඒ පුද්ගලයා දුක නැත්නම් දුකේ දුක් ලක්ෂණය අර පළවෙනිම ලකින අදිමාත්‍රමේ කය පෙළෙන හිත පෙළෙන බරපතල දුකක් නෙවෙයි. ඒක ඇත්තනම අබෞද්ධය පවා දන්න අසොතවත් පුතඥය පවා දන්නේ නැහැ. ඊට පස්සේ ප්‍රියංගෙන් වෙන්වීම, අප්‍රියන් හා එක්වීම, ලැබූ හිතුවපැතු දෙ නොලැබීම වාගේ එන දුකත් විපරිණාමයේ දුක්ඛය හරහා කෙනෙකුට හිතා ගන්න පුළුවන්. නමුත් මේ සංඛාර දුක්ඛයටපත් වුණාට පස්සේ ඒකිනා සසරණ කරන්නයි ඒකිනාට ආධාරයක් වෙනසයි බුදුරජාණන් ප්‍රකාශ කළේ මේක සත්‍යයක්. විශ්වගත සත්‍යයක්. මේක පිළිගත්තොත් මේක නා මේක නැති කිරීමට කටයුතු කරන්නේත් නැහැ මේක අසවලා විසින් කරපු එකක් කියන්නේ යන්නේත් නැහැ මේක ලැබිච්ච නිසා මම කහල කන්නේ වුණා කියන්නේ යන්නේත් නැහැ අයියෝ මට වෙච්ච දෙය කියලා කියන්නේ යන්නේත් නැහැ ආන්නක පිළිගත් දවසට එයාට වැටහෙන මේ දුක්ඛ ලක්ෂණය දුක්ඛ ලක්ෂණ ඉතාම අඩුලංශු. ඒ අඩුලංශුෙත් මුණත් වගේක් තියෙනවා වගේ පේනවා සමහරට කම්පනයක් වගේ පේනවා. සමහරට සද්දයක් වගේ එනවා. සමහරට පුංචි ආලෝකයක් වගේ පේනවා. සමහරට පැතලි තලයක් වගේ පේනවා. පුපුරු ගහනවා වගේ පේනවා. නානා විදියට මේක පෙනුනට ආනේ දුක්ඛ ලක්ෂණය හඳුනාගෙන මේක බුදුහාමුදුරුව අවබෝධ කරගත්තොත් ඔහොමම තමයි. මහරහතන් වහන්සේලා අවබෝධ කරගත්තොත් ඔහොම තමයි. රහතන් වහන්සේලා අවබෝධ කරන්නේත් ඔහොම තමයි. ආර්යයන් වහන්සේලා අවබෝධ කරන්නේත් ඔකම තමයි. ඉතින් මමත් මේක මෙතෙන්ට ගියාට පස්සේ තවදුරටත් මේක කොනහන් නැතුව මේක තමයි දුක්ඛ ලක්ෂණය කියන්නේ අතරක් නොතබ පෙළෙන ගතියක් මේක තියෙනවා කියලා මම මේ ඊටාම ගැඹුරු සමාධියකදී ලබාගත්ත මේ අතරක් නොතබ පෙළෙන ගතිය මේ නැගිටලා සක්මන්ට යන අතරවාරදී නැද්ද කියලා බැලුවොත් ඒත් තියෙනවා සක්මන්ට කියලා සක්මන සාදා සාමදානව කරගෙන යනකොට බැලුවොත් ඒත් තියෙනවා අන්තිමට කරන්නේ පරියන්කිටි ගත්ත මේ දේ හැම තැනකදීම ඒ දෘෂ්ටි කෝණය අනුව බලන සුළුව නැත්තම් දුක්ඛානුපස්සනාව කරන්න පටන් අරගත්තොත් අර පරියන්කේදී පරිේශන මට්ටමේ පරිශනාකාරික වගේ ලබාගත්තදී ජීවිතේ හැම තැනකදීම උත්සාහ කරලා බලනවා අර මූලිකව තියෙන පෙළන ගතිය නැති චිත්තක්ෂණයක් තියනවාද කියලා. ඒක එක එක දේවල් වලින් වැහිලා තියෙනවා. ලක්ක්‍යක්ම එනකොට බෑ කියන්න ඉඩ තියෙනවා. බඩිකක්ම එනකොට බෑ කියන්න ඉඩ තියෙනවා. ඉෂිකක්ම එනකොට බෑ කියන්න තියෙනවා. නමුත් ඒ ඉෂිකක්ම හරහා ගිහිල්ලා බැලුවොත් අර අඩිය තියෙන ඒ පෙළෙන ගතිය දිගටම තියෙනවා. ඒ නිසා කවදාකවත් ඒ යෝගාවචරයා මේ සංසාරේ කවදාකවත් මේ දුක්ඛ ලක්ෂණේ නැති තැනක් භව 32 තලය තුල කිසිම තැනක නැහැ. අපායට ගියත්, ත්‍රිසන් ලෝකයට ගියත්, പ്രേත ලෝකයට ගියත්, යක්ෂ ලෝකයට ගියත්, මිනිස්සයක මේ කොහොසත් මිනිසෙකුණා දුප්පත් මිනිසෙකුණා දෙවියෙකුණා බ්‍රහ්මෙකුණා මේක දැකලා මේකේ තියෙන අභින්න පටිපීලනතාවයේ අතරක් නොතබ වෙන විදිහට කියනවා නම් ඉසුමුලන්ඩවත් ස්පාසක් නොබර පෙළන ගතිය දැක්කොත් මුළු 33 තලයම අසුචි වලක්. ඕකේ ගිහිල්ලා පිරිසිදුවක් ගන්න බෑ. හැබැයි අසුචි වලක් බව තේරුම් ගත්තට පස්සේ ඕකට ඔටුනු පළඳින්න යන්නේ මම ලොකු තැනක ඉන්නවා කියාගන්න යන්නේ. ඒ නිසා හැම තැනම බලනවා මම ওই බලාපොරොත්තු වෙන මේ ජීවිතයේ උස්සස්ම තත්ත්වයටපත් වුණාම මට ඔය පෙළන තත්ත්වෙන් වෙන් වෙන්න පුළුවන් වෙයි. මොන සැපකින්වත් යන්න බෑ. මොන නිලයකින් යන්නත් බෑ. ඒ වගේ අපිට පුංචි වෙලාවක් උහුරතල් කරගන්න පුළුවන්. අර අම්මා එනකන් තාත්තා බබා අඬනකොට සූපුව කටට දෙනවනේ. බබායිසි ටිකක් කළා යනකම් අඩන්න නැති වෙනවා සූපෝ කටේ තියෙනවා. බඩ පිරෙන්නේ නැහැ. ඒ වගේ තමයි මේ අබින්න පච්චවෙක්කන අබින්න පටිපීලනතාවය හරහා බැලුවොත් අපි බුදුහාමුදුරෝ සඳහන් කරන විදිහට ගමනක් යන්න ඉස්සෙල්ලත් ගමන ගිහිල්ලා ආවත් කිසිම වෙනසක් නැහැ පටිපීලනතාවය. ලෙඩක් වෙන්න ඉස්සෙල්ලයි ලෙඩක් වුණාට පස්සේ කියලා කිසි වෙනසක් නැහැ. බඩ පිරෙන්න ඉස්සෙල්ලයි බඩ පිරුණට පස්සෙයි කියලා වෙනසක් නැහැ. මේ සීතලයි මේ උණුසුමයි කියලා පක්ෂයක් නැහැ. නමුත් අපි හිතනවා මේ වෙලාවේ මේ පටිපීඩනතාවයේම විපරිණාම දුක්ඛ දුක්ඛ තත්ත්වපත්තා මට මේ දුක ආවේ සීතල නිසා. මට මේ දුක ආවේ උණුසුම නිසායි කියලා අපි හෙව්වට ඒක දිගේ හොඳට අඩියට බැලුවොත් අඩියෙම තියෙන පටි පෙළෙන ගතිය සීතලෙදිත් තියෙනවා උණුසුමෙත් තියෙනවා හැපෙදිත් තියෙනවා දුකෙදිත් තියෙනවා බඩගින්නේදිත් තියෙනවා බඩ පිරුණක් තියෙනවා ලෙඩ වුණක් තියෙනවා නැති වුණක් තියෙනවා මේක හඳුනන තාක් හඳුනාගෙන මේක මං කියාගන්න තරම් තකතිරු වෙන තාක් මේකට උත්තර හොයන මේක හඳුනාගෙන මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මය නෙවෙයි නේ තමම නේසෝමස්වි නමේසෝ අත්තා කියලා අර අඩියටම දුක්ඛ ලක්ෂණේ දුක්ඛ දුක්ඛ ලක්ෂණේ විපරිණාම දුක්ඛ ලක්ෂණේ සංකත දුක්ඛ ලක්ෂණ වශයෙන් අඩියටම කියලා බලපු කෙනාට මේ එක එකනා එක එක නම් වණන් කිව්වට ඔක්කොමල තියෙන දෙකට කපු පණු වගේ නලියන නලියවිල්ලක් තමයි. කැඩිච්ච හුණගේ වලිගේ වගේ දඟලන දඟලිල්ලක් තමයි. සමහර එකට උඩට නැටුම් කියනවා, සමහරට පාත්‍ර නැටුම් කියනවා, වට්ටක් නැටුම් කිය අනම්මනම් කිවට නටනට තමයි ඉන්නේ. ඒ මොකද ඉන්න බෑ. ඉතින් බුදුරජාණන් ශ්‍රී කියන උඹට ඒක තේරෙන්නේ නැත්තේ මොකද? අර විපරිණාම දුකපත්තට එනකොට ඇති වෙන වෙහෙසක් එනවා. මේ ආනපන බලන්නකෝ දැන් ආනපන දැන් දැන් මොකද කරන්නේ? ඉතින් හිතන නැගිටලා ගියාම හරියයි කියලා. එහෙම නැත්නම් වෙන අරමුණක් ගත්තොත් හරියයි කියලා. ආන්නේ අරමුණු මාරු කිරීම සාහිරියව මාරු කිරීම තියෙන තාක් කල් යාට අර සංඛත භාවයට අත්‍යාම අඩියට ය아가න්න බෑ. ඒ නිසා දුක්ඛ ලක්ෂණේ ඉරියව් වෙනස් කිරීම නිසා ඉරියාපත මාරු කිරීම නිසා වැහෙනවා. එයා හිතනවා මාරු කිරීමෙන් පිළියම් කරගන්න පුළුවන් වෙයි කියලා. නමුත් දවසක් එයි ඒ ඔක්කොම කාගෙන ඒ ඉරියව්ව ඉරියව්වේ තියෙන දුක විපරිණාම දුක නැත්නම් ඇඟ කියනවා නැගිටපම් ඵලයන් ඔය ඇති කියලා. ඒ තියෙද්දිත් මේ දුක්ඛානුපස්සන නැගිටලා ගියා කියත් උතනම නේද? නැගිටලා ගියාට පස්සේ පොඩි වෙලසකට මේ අර කසාන රෝග හැදිච්චාම කහනකොට කහනකොට ටිකක් ওই සුදියක් දැනෙනවා. නමුත් ඊටකොට වෙන්නේ මොකද අරක තවත් හොදි ගලනකයි. කසන කසන රෝගී ආවට පස්සේ කහන්න කහන්න වෙනවා වගේ මේ දුක්ඛ ලක්ෂණය ඉරියව් මාරු කරන මාරු කරන වෙන්නේ ගිනි අඟුරක් කරන්න පිච්චෙනවයි කියලා දානවයි කියලා අතින් අතට මාරු කරනවා. හරි පිපාසයි කියලා නැවත නැවතත් ලුණු වතුර බොනවා. බොන්න බොන්න පිපාසාව වැඩි වෙනවා. ඒ නිසා මේක අඩියට බලන්න කියලා මේ දුක්ඛ දුක ගැන බිනන චෝදනා කියලා පැත්තක දාලා විපරිණාම දුක පිළිබඳව භාවනාවේදී හොඳට තේරෙනකොට මේ ආස්වාද ප්‍රසවාස වශයෙන් හොඳට ලස්සනට පෙනෙන දේ ටික වෙලාවකට නැතු වෙනවා. මේ පිඹීම හැකිරීම කියලා ලස්සනට නිකන් බොරළු කැට දෙකක් වගේ තිබුණ දේ අන්තිමට හැඳි ගෑවිලා යනවා. අනික හැමදේම මේ විපරිණාම වෙනවා. ඒක දකින්නකොට කලබල වෙන්න දෙයක් නැහැ. අපි මේ බලන්න යන්නේ උකට තමයි. කලබල වෙනව නම් දුක්ඛානුපස්සනානුව නෙමෙයි බලන්නේ සුඛානුපස්සනාවනුව. අහ් කන්දෝමයි. කද්දාකත් කෙලවරක් කරන්න බෑ. ඒක මතුවෙනකොට මම මේ යන්නේ දුක්ඛාන ප්‍රශ්නානුව. මේක හරහා දුක මතු කරගන්න යන්නේ කියලා බැලුවොත් මේක හොඳ පෙරමඟ ලකුණක් වෙයි. හොඳ හැතැප්ම කණුවක් වෙයි. හැබැයි එතන ඉවර වෙන්නේ. ඊට පස්සේ සංකත ලක්ෂණයට බහිනවා. ඔය හිතලා කරත් නොහිතා කරුවත් අනුන් කරත් තමන් කරත් අඩියටම ගිහිල්ලා බැලුවොත් ඉන්නේ නිතරම භවයේ පවතින තාක් පෙළෙන ගතිය එක විදියකට එක ආකාරයක ඉන්න බැරි ගතිය. මේකට ප්‍රාණ කියන ලකුණත් පාවිච්චි කරනවා. පණ තියෙනවා නම් නලියනවා. අපි කවුරු හරි පණ තියනවාද කියලා බලන්න නලියනවා නම් තමයි. නලියනවා කියන්නේම ස්පාසු නැහැ කියන එකයි. එතන වැඩියෙන් නලියන්නේ වැඩියෙන් ස්පාසු නැති අද්ද. අඩුවෙන් නලියන්නේ ස්පාසු නැහැ. නමුත් නොනලියා බෑ. ඒ නිසා නටන්න පුළුවන් අඩුම් ප්‍රමාණය නටාගෙන හැම වෙලාවෙම අර අඩියෙන්ම දුවන ඒ කම්පනයත් එක්ක අඩියෙම තුවන ඒ තරංගයත් එක්ක අඩියෙම තුවන ඒ සද්දයක් එහෙම නැත්නම් ආලෝකයක් වගේ පේන එකත් එක්ක පුළුවන් තරම් වැඩි වෙලා ගත කරනවා නම් ඒ පුද්ගලයා මිච්ඡා ප්‍රතිපත්‍ය අවිජ්ජාවකටපත් වෙන්නේ මේ දුක කවුරුන් හතින් විසින් කරලද්දක් කියලා. හැබැයි හරියටම දන්නේ නැත්නම් මේක මගේම කාලකන්නිකම කියලා හිතෙන්වත් ඉඩ තියෙනවා. ඒක නැති කිරීමට බුදුහාම කියන මාව සාක්ෂි කරගන්නේ මං ගැන සත්‍තාව තියාගන්න. සීලයක පිහිටපන්. ප්‍රතිපත්තිය රැකපන්. ප්‍රතිපත්තිය උග්‍ර වෙන්න වෙන්න උත්සන්න වෙන්න වෙන්න ආලෝක වෙන්න වෙන්න නෑ මමත් කාලකන්නියෙක් නෙවෙයි කියලා ඇතුළත මමයි මේ දුකේ නිර්මාපකයා කියන එකත් නැති වෙනවා. එතකොට යා අතනත් නැහැ මෙතනත් නැහැ කවුරු කරපෙකුත් නෙවෙයි Taman කරපෙකුත් නෙවෙයි. එතකොට බුදුරජාණන්ස් කියන ওই දෙක අතර මේ තමයි මේකේ හේතුම් පටිච්ච සම්භූතං හේතුවක් නිසා හටගත්ත දෙයක් මේකේ තියෙන්නේ මී ආ කියන කුණු කන්දලෙට ඇයි මම කියන්නේ? මේ කොයි දෝ යන්නේකට ඇයි මේ මම කියන්නේ? මම කියන්නේ වටිනවා දුස්සීලනම්. මම කියන්නේ වටිනවා සද්ධාව නැත්තම්. මම කියන්නේ වටිනවා ප්‍රතිපදාවක් නෙවෙයි නම්. මම කියන්නේ වටිනවා මෙතෙන් දෙන පාර දන්නේ නැත්තම්. ඒත් මේ පාර ඔක්කොම දන්නවනම් ඔබ තවදුරටත් ඔක අඩු කරලා බලපං. ඕක නැති කරන්න බෑ. ඒක නැති වෙන්නේ පරිණිරවාණය. නිර්වාණයදී සිද්ධ වෙන්නේ මේක තමයි යන්න පුළුවන් දේ මං මින් ඉදිරියට මෙන්න මේ කියන ඒ පතුලේ දැනෙන ඒ වේකය, ඒ හුදකලාව, ඒ විස්රාම ගතිය දනවන මොකද්ද කම්පන චංචල වේගයක් තියෙනවනේ හැකිතාක් දවස එහෙම නැත්නම් චර්යාව එහෙම නැත්නම් ජීවන ප්‍රතිපදා සකස් කරන්න ඕනේ ඒකත් එක්ක වැඩි වෙලා ගත කරන විදියට. ඒ නිසා කවදා හෝ දුක්ඛානුපසනාවට නෝ කටයුතු කරන කෙනා හිතලා කවදාකවත් කෙනෙකුට දුකක් දෙන්නේ නැහැ. හිතලා කවදාකවත් තමන්න දුකක් කරගන්නෙත් නැහැ. හැබැයි peerun අරගන්නවා මම කාටවත් දුක් නොදුන්නට මට දුක් නොදැන නොකරගත්තට දුකේ පිරිච්ච ලෝකෙක ඉන්නේ. ඒ එන දේත් එක්ක නඩු කියන්නේ යන්නෙත් නැහැ. ඔන්න ඔය සමතුලිතතාවය හරහා තමයි මධ්‍ය ප්‍රතිපදා වැටලා තියෙන්නේ නැත්නම් සම්මාදිටි සම්මා සංකප්ප වැටලා තියෙන නිසා අපි සුඛානුපස්සනාවේ යෙදී ගත කරන මේ නව සංකර සමාජයක ඉඳගෙන දුක්ඛානුපස්සනා දෘෂ්ටි කෝණය වෙනස් කර ගන්නවා කියන එක දෙන්නකොට එකවර හිදියට එක ආකාරයට එක මට්ටමකට එක විදිහකට වෙන්නේ නැහැ. එක එකන එක එක මට්ටම් කොට වෙලා තියෙන්නේ. ඉතින් මේ යෝගාවචරයට වෙලා තියෙන වාසිය තමයි දුක්ඛ දුක්ඛ කියන අර බරපතල අදිමාත්‍ර දුක තේරෙනවා. විපරිණාම දුක කියලා කියන්නේ ආණ්ඩුවකටවත් බෑ වැස්ස අවුව නතර කරන්න. දුර්භික්ෂ නතර කරන්න. ඒ විපරිණාමයි. ඊට පස්සේ ඔය දෙගොල්ලම දකන්න නැති අන්තිම සුසිල්වතාවට අන්තිම සමාධිය ඇති කෙනාට අන්තිම ප්‍රතිපදාව දන්නේ කරන තිනවා අඩියම තියෙනවා පෙළන ගතියක් භවය දක්වන එකක් ඒ ගති කොහොමද නැති කරන්න බෑ හැබැයි ඒකට උත්තර හොයන්න ඕන කමක් නැහැ ඒක උඹට අයිති දෙයක් නෙවෙයි ඒක අනාත්මයට දාලා බලපන් දුක්ඛානුපස්සනාවට දාලා බලපන් දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවට දාලා බලපන් ඒ මොකටද මේ ආ කියන දෙයක් කරේ දාගෙන දඟලන්නේ ඒ දුක දරන්න පුළුවන් ආනේ විදිහට දුක්ඛානුපස්සනා කරන්නට ලැබෙනේ දුක්ඛානුපස්සනාව හරහා ලැබෙන දෙදී දුක්ඛානුපස්සන ඥාන කියලා සඳහන් කරනවා. එයා එතකොට පුළුවන් තරම් කරා පැමිණෙන දුක් පැණි රහට ගන්නවා. අපේ සිග්නලේ පැමිණි දුක් පැණි රහයි කියන එක බයටවත් නෝන්ජල්කමටවත් නොදැනුවත්කමටවත් නොසැලකිල්ලකට කරන එක නෙවෙයි. මේන් එහා කරන්න දෙයක් නැහැ. හැබැයි මේක දරන්න පුළුවන්. මේක දරන්න පුළුවන්. ඒ දැරීම කියන්නේ නෝන්ජල්කමක් නෙවෙයි. ඉතින් මේක තමන්ගේ හිතට වද්දාගන්න මොන්න තරම් ඒ ප්‍රතිපදා මාර්ගේ කටයුතු කරන්න ඕනේ. කටයුතු කෙරුවත් හරි පාරට වැටෙලා නැත්නම් හරි දෘෂ්ටිකෝණයට වැටලා එක හදා ගන්නවා කියන එක එච්චර ලේසි නෑ. ඉතින් කාට හරි මේ සුඛය පිටිපස්සේ එළවෙන ප්ලෙෂර් ප්‍රින්සිපල් කියලා කියන්නේ සුඛය පිටපස්සේ එළවෙන මේ සමාජයේ අපි දෙවෙනි પરම්පරාවට මේ පණිවිඩේ දෙන්න ගියොත් ඒ මිනිස්සයා සම්පූර්ණ කෝපි කාලේ පරණ මතධාරී සම්ප්‍රදායනුකූල එහෙම නැත්නම් ප්‍රගමණයට විරුද්ධව යන නව නිර්මාණ ශිල්පයට විරුද්ධව යන సౌందර්ය අඳුරන්නේ නැති රස අඳුර නැති දුක්ඛ ගැනම කතා කරන කුණු ගැන කතා කරන මිනිහෙක් වශයෙන් කොන් වෙනවා. ඒ නිසා කවදාකවත් විපස්සනාව බහුතර මතයට යන්නේ නැහැ. ගියොත් පැටලිලා කියලා හිතා ගන්න. ගියොත් නම් 100 100ක්ම පැටලිලා. ඒක හැමදාම සුළුතරයක්. ඉතින් අපි වග බලා ගන්න ඕනේ. අපි ඒ සුළුතරයට අහුණා ඒ අහුවෙච්ච සුළුතරේ සමාජිකත්වයේ රකින්න නම් අපේ දෘෂ්ටි කෝණය වෙන්න ඕනේ දුක්ඛානුපස්සනාව. දුක අනුව මේ ජීවිතය දිහා බලන්න මේ ලෝකේ ඉන්න කිසිම දෙන්නේගේ දුකේ වෙනසක් නැහැ. අර දුක්ඛ දුක්ඛ අර නොදරියකි අදිමාත්‍ර දුකේ නම් වෙනසක් තියෙනවා යා කේන්ද්‍රී ගාන වචනවල හැටියට. අඬෝ අඳෝනා දෙන හැටියට. නැත්තම් කොච්චර කෙරුවත් දුක කොච්චරම තමයි. එසේ විපරිණාම දුක් බලනකොට ඉපති හැම එකක්ම මැරෙනවා. ආයෝකික අඳහන මැරුණත් නැති වුණත් එච්චරයි. සංස්කාර දුක තේරුම් ගත්තට පස්සේ තියෙනවා හැම කෙනාට මේක සාධාරණව එකසේ පවතින. ඇත්තට මේ සංස්කාර දුක අඳුරන මනුස්සයට විතරයි මනුස්සයා තේරුම් ගන්න පුළුවන්. විපරිණාම දුක හඳුනනකොට ඥානු ගතිය තියෙනවා, පිරිමි ගතිය තියෙනවා, පැවිදි ගතිය තියෙනවා, උපැවිදි ගතිය තියෙනවා, ආරක තියෙනවා. මේ මොකද විපරිණාමයට යනකොට මේ ප්‍රිය අප්‍රිය දෙක තියෙනවා. අප්‍රිය නොලැබීම දුකක් ප්‍රියන් හා එක්වීම දුකක් සංස්කාර වලට ගියාට පස්සේ ප්‍රිය අප්‍රිය දෙකම තියට ගියාම නිතරම පීරි ගෑවෙනවා වගේ නිතරම පෙළෙන තවන ගතියක් තියෙනවා ඒක සරුවච්චන් වහන්සේටත් ඕකමයි රහතන් වහන්සේටත් ඕකමයි අධිකම ලැබු කෙනෙකුටත් ඕකමයි තමන් අධිකම ලැබුව නැතත් ඒ හොඳට මානපාන සංසිඳලා ඒ දැනෙන දේ හැකිතාක් ඉවසගෙන ඉන්න පුළුවන් නම් ඒ ඒ ආර්ය විවහරයට වැටෙනවා ආර්යයන් වහන්සේලා කතා කරපු දුක්ඛානුපස්සනාවට වැටෙනවා. ඒක මම ඊගාට මොකද කරන්නේ? අනම්මනම් මොකුත් නැහැ. ඒක ඒකෙන්ම කියලා දෙයි. ආනෙතෙන් ගියාට පස්සේ කෙනාට තියෙනවා මේ දෘෂ්ටි කෝණේ. නැත්තම් මේ කියන සම්මාදිට්ඨිය ඇති වුණාට පස්සේ මේ මනුස්සයාට එන සංකල්ප ආයේ කාම සංකල්ප වෙන එකක් නෑ. ව්‍යාපාද සංකල්ප වෙන එකක් නෑ. විහිංසා සංකල්ප වෙන එකක් නෑ. අනේ මේ ලෝකේ මොන කාමයක්ද? මේ හැංග පුරාම කුෂ්ඨ රෝගයක් හැතිලා තියෙන මේ මනුස්සයාට මොන රත්තරන් ආභරලා සැලකිලාද? මේ උලක උල තියලා දිවස්වල තියෙන එක කරන්න මොළ මර නින්දක්ද? ওই ටික තේරුම් ගත්තට පස්සේ තේනවා ඊට පස්සේ පහළ වෙනව නම් පහළ වෙන්නේ අනේ මෙච්චර කල් මේ කාමයට පහඳපු මගේ හිත කාම සල්පංගම්ෙන් දුරු වෙන නිස්තරණ සංකල්පේ පහළ වේවා, නික්ඛම්ම සංකල්පේ පහළ වේවා. එහෙම නැත්නම් හිංසාව හෝ සැප හොයන්න කි ගමන වෙනුවට අනේ මං වගේ මේ අර බල්ලෝ මනුස්ස අසුචි හොය හොය ඇවිදින්න වගේ දැක්කට පස්සේ ඒක ඉඹිඹ රස කර කර කනවා වගේ මොනවද මෙච්චර කල් කාලා තියෙන්නේ. අනේ දැන්වත් මේ අසුචි අසුචි වශයෙන් බල්ලන්ට වැටෙනවනම් ඒ වගේ Tamanට වැටෙන මේ අනුන්ට කොනහලා අනුන්ගෙන් කඩා වඩාගෙන කන්න දෙයක් නැහැ කිය. එහෙම නැත්නම් අනුන්ට හිංසාව සැලසුම් කළා කරන්න දෙයක් නැහැ හැම කෙනාම ඉන්නේ හිංසන හිංසනය කියලා දන්නවනම් ඒ මනසට එන්නෙම නික්කම්ම සංකල්ප, අව්‍යාපාද සංකල්ප, අවිහිංසා සංකල්ප. අන්නේ මනුස්සයට විතරයි සම්මා වාචාව තේරෙන්නේ. එතෙන් දෙනකන් අපි සම්මා වාචාව කියලා කටමැත දොඩෝන එක විතරයි කරන්නේ. කච්චකචේ විතරයි තියෙන්නේ. අර තමන්ගේ තියෙන අර මිත්‍යා දෘෂ්ටිය එලි කරන එකමයි කරන්නේ. මිත්‍යා සංකල්ප තමයි අර හිස් මේ කැකුණටේ හෙල්ලෙනා වගේ හිස් කලේ හෙල්ලෙනා වගේ සට සට සට සට කාලා නිතර දඟලන. කවදා හරි අර ටික තේරුණාට පස්සේ වචනයක් පිට කරන්න කොච්චර අමාරුද කියලා තේරෙනවා කොහොමද sannivedanaya කරන්නේ මේ මිනිස්සු ඉන්නේ සුඛානුපස්සනාව. දුක්ඛානුපසනාව අහන්න කලේ මුණින්න කනේ මුණි උඩට හරවලා නැහැ. ඒ නිසා ඊට පස්සේ කරන කතාවක් හැම වෙලාවෙම චතුරාර්ය සත්‍යයට සම්බන්ධයි. එහෙම නැත්නම් අප්පිච්ච කතා, සන්තුට්ටි කතා ආදී දස කතා වස්තු වලට සම්බන්ධයි. ඒ වගේම තමන් අතින් තිරිසංගත කතාවක් සිද්ධ වෙනවා එයා දන්නවා. දැන් මම අතින් ඕන නැති දෙයක් කියුණා කියලා. ඒක උනාට පස්සේ සම්මා වාචාව හදාගත්ත මනුස්සයට විතරයි සම්මා කම්මන්තේ හරියන්නේ. කට හැදුවට පස්සේ තමයි අපේ ඊතුරු ශිල්ප ටික හැදෙන්නේ. ඒක නිසා මේ දෙකට ඉස්සලා ප්‍රඥාව පහළ වෙලා තියෙනවා. එහෙම නැත්නම් දුක්ඛානුපස්සන ඥානෙ පහළ වෙලා තිබුණාට පස්සේ මනුස්සයා ඊට පස්සේ තමයි ජීවන රටාව හදන්නේ. ඕකට තමයි ඕකට තමයි නිබ්බාන ගාමිනී ප්‍රතිපදාව කියලා කියන්නේ. ප්‍රතිපදාවට ඉස්සලා මේ Nirodhe කියන එක ගෙවම් කිරීම, සංස්කාර ධර්ම ගෙවම් කිරීම, හිතලා කරන දේවල් ගෙවම් කරලා අඩියට ගියාට පස්සේ උනත් මෙන්න මෙහෙම නිරුද්ධ කොච්ච සියල්ල නිරුද්ධ කරා. පෙළන ගතිය තියෙනවා. අන්නේ පෙළෙන ගතිය දැක්කට පස්සේ මෙහෙම පෙළෙන ලෝකෙට මොකටද හිතලමතලා කරදර කරන්න කියලා වචනියෙන් ක්‍රියාවෙන් දෙක හදාගත්ත මනුස්සයාට විතරක් ආජීවයේ බඩ රසාව ජීවන රටාව කියන එක අනුන් කඩා වඩා ගන්න නැතුව ධාර්මික ක්‍රමයකට කරන්නයි තියෙනවා. ඉතින් එකක් මතක තියාගන්න මේ ලෝකේ එහෙම ධාර්මික කිසිම රසාවක් නැහැ.